අපි අවද හිතනකොට දින ගැන හිතනකොට අපිට දෙපැත්තක ඇඟිලි තියෙනවා මොනවද එකක් නම් තව කිව්වොත් අපාය. දින කිව්වොත් දින. ඒතර ඔය දෙකකින් එහා නැත්නම් ওই දෙක අත්හැරලා වෙන විපාක දෙන්න කැනක් ගන්න අපේ ධර්මයේ නැහැ. නමුත් මේ බුද්ධ දේශනාවේ ධාතු කොටෙන් වෙන කරුණ වලට අනුව බා මුලටම පැහැදිලි කරනවා බුදුහාමුදුරුවෝ ප්‍රත්‍යක්ෂ සත්‍යය යම් වචනයක් යම් හිතක් යම් ක්‍රියාවක් කරනකොට පහළ වෙන යම් හිතක් තිබෙනවා ඒ සිටි කර්ම විපාකයක් වෙනවා කුසලෝවා ඉන්නයි බහුල වශයෙන් ප්‍රත්‍යක්ෂ බුද්ධලයාගේ කියන්නේ අකුසල විපාක ලැබෙන සත්‍යයක්. බොහොම කලාතුරකින් කුසල විපාක ලැබෙන්නේ නැති කියන්නේ නමුත් ඒ සත්‍යයක්. ඒකට නිද සාක්ෂියක් මට පුළුවන් මේ මෙහි සිද්ධ වෙච්ච එකක් කියන්නේ. දවසක් අපි මහා මංගල සූත්‍රයේ විග්‍රහ කරන අවස්ථාව. අර ඒකේ කොටසක් එක්තරා කෙනෙක් අහගෙන අපෝන්නේ ආමුදෝ මේ මොනවද මේ කියන්නේ මේ මිනිස්සු ඔක්කොම අමාගේ දාගෙන මට දීන් දාගේ දැන්නේ සෑහෙන කේජ. කියලා මේ මහත්යේ කිස්ස ගියා කියනවා මොනවද මේ කියවන්නේ. ඒත් දැන් මේ මහත්යා ඊළඟ කතාව දැක්ක දාන. මේ මහත්යා ඊළඟ ඉඳලා තියෙන මොකද්ද අකුසල විපාක. යම් වෙලාවක හිතුමක් ලබනවා නම් ඒ අකුසල විපාකයක් තියෙනවා. ඒකට ඒ ඉදුමක් ලැබමින් ඒ ඒ ක්‍රියාව අවසන් කරනවා නම් එතන තියෙන තව ඒ විදිහ ඉදුමක් ලබනද තමන් තුළ ශක්තියක් සම්පත් ඉතින් ඒකයි ඥානමන්තයෝ මේ ධර්මයේ තේරුම් ගත්තාම ඒ අය බොහෝම කල්පනාකාරී වෙනවා ඒකට අහු නොවී ඔය අපට උගන්වනවා මෛත්‍රී සිතෙන් ඉන්නේ <clears throat> ආදී නොයෙකුත් සිතිවිලි යොදාගෙන ඒවා වෙනස් ඒවා තුළම සිත පවත්තන්නේ කියන. ඒ දෙන්නන්නේ මොකද්ද? ඒන් අපිට දෙන උදව්ව මොකද්ද? කොච්චර කුසල කර්ම විපාක දෙන්න තිබුණත් කුසල රම්මනේ හිත රඳවගෙන ඉන්නකොට ඒ කුසලෙමයි ඔහුව ඔහුට කැපුල් දෙමින් යම් කිසි සතුටු ස්වરૂපයෙන් දුක් නැති ස්වરૂපයෙන් කාලය ගත කරන්න උන්ට ඉඩකඩයි. ඒක කරා ප්‍රයෝග සම්පත්තියක් ඒ අවස්ථාවේ ඉඳන් කියලා තියෙනවා. ඒක එහෙම කරලා තේරෙන අතර අපි දැනගන්න ඕන මේ ජාතක පොතේ උගන්වන්නේ මොනවද? ඒ අවස්ථාවල් වල ඒ විඳින්නා වූ දුක් ලබා දෙන ධර්ම උපන්තයි. පටන් ගන්න බෑ. ඒකට අපි බහිනවා මුල. සත්‍යයක් වශයෙන් අපි අනුසී සකස් වීමෙන් යුක්තව සතරට සතරට වැටුනේ මොන ක්ලේශයක් එක්කද කිව්වොත් අලවේම සතරට වැටෙන සත්‍යයේ සිටේ ඇති වෙන්නේ අරූප රාග කියන ක්ලේශ ධර්ම. අරූප ඒක කාම ධාතුව මුල් කරගෙන උපදින මූලික ක්ලේ. ඒක රාගය, ඒ ඥාන සිව් අවස්ථා. ඒක උපදිනවයි කියලා එහෙම කියන්න තියෙන සාධකෙම සතර දුක් නිවන්න ඒ පුද්ගලයා සීන ගාරෝහි කෙලෙස් නවත්ත නවත්ත නවත්ත නවත්ත නැති කර කර නැති කර කර ගිහිල්ලා අන්තිම සතර දුකින් මිදෙන්න සම්පූර්ණම හතරෙන් අයින් වෙන අවස්ථාවටපත් වෙන යාගේ ඉතිරෙන්නේ මොකද්ද අරූප රාගය අරූප රාගය නැති කර හැටියේ ඒ අරූප රාගය ඇති කරන හේතුණා වූ මාන උද්දච්ච විඥාන ඒ ධර්මයේ ඒකත් එක්කම නැති ඥානය අතරේ ගමන් කරන්නේ නවතිනවා නමුත් අර කලින් හදාපු උපාදාන හක්කේ හදාපු උපදිය තියෙන නිසා ආර්ය කියන ළම එතකොට මේ බුද්ධහම උගන්වනවා සතියේ නිදි. ඒ සතිය ගැන ලොකුවට සීපත් කරන්නේ ඒ කියන්නේ සතියෙන් ඉන්නේ කියලා ඉතින් මම ලොකු බෞද්ධයෙක්. හරියට බෞද්ධකම තියෙනවා. ඇත්ත. නමුත් ඒ කියන්නේ මොකක්ද? ඒ සමාජ පිටට එන අකුසල විපාක විඳින්න තියෙන ශක්තිය. ඒක පිටට ආවා. විපාක නොවිදී. අර යොදන්නව උපක්‍රමයි තමයි ඒ පිට දිස බැරි. පිට දිස බලාගෙන ඒක හඳුරලා ඒක හඳුනීමෙන් පමණක් සීමා කළෙන් භාවිත නොකරින් කිය එයා උත්තර විපාක නිදී. විපාක නිදින්න තේ කිව්වේ සිතට ඒලෙන් ඇති වෙන සිදුම තියෙනවා ඒක විකාශනය වෙලා කලල් වෙලා වැඩි වෙනවා. ඔන්න ඔහොම ඔහොම නවත්තන්න වෙලා තියෙන්නේ හදපු හැදුනේ එකේ අවස්ථාව. හරියට ඒකට උදාහරණයක් කියනවා නම් නමුත් හදන්නේ කෑම වර්ග හදන පිටි හැදුවා හැදුනට පස්සේ අර මේ පොණ්ඩ කෑම හදනවා ඊට පස්සේ තවත් කල්පනා කරලා අතිගත මොනවද හැදුනේ අර පිටි හැදුවා ඊට පස්සේ මොන්නට ගන්න ඔන්න ඒ විදිහට ඉතින් ඒකට එන්නේ සාදු කොහමද දැන් සෑහෙන කෑම වර්ග ගොඩක් උදේ ඒවා මුල අර පිටිවැළිය වගේ අපේ කර්මයන්ගේ මුල අර කාම ඒ කාම ධාතුව පාවිච්චි කර කර අපි එක එක අතකේව හරව හරව පාවිච්චි කර බැරි. තමයි එක එක කර්ම අපේ ළඟ ඇති. අර එක හැලියෙන් වර්ග කීපයක් කරු හදන්නවා. බලනකොට ඔක්කොම කරු ඒවා ඔක්කොම දෙන්නේ බැරිලා. ඒ වගේම අද කර්ම වල ඔක්කොම දෙන්නේ දුක්. ඉතින් මේ තව කාලෙක තියෙන්නේ. මා ඇතුලේ කෑම ගන්නවෝ කියන අයිතිවාසිකම් ගැන තමයි කතා කරන්නේ. ඒක විඳගෙන එනකොට, කරලාගෙන එනකොට ඒ පෙරලන එක පෙරලිල්ල පටන් ගන්න දවස තියෙනවා. එදා ඉඳලා පෙරලන්න පුළුවන්. ඒක හේතුව මොකද? සංසාරේ අනාදිමත් කාලයක් පෙරලිය නෙමෙයි එක්කාසු කිලිල්ලයි සංවිධාන කිලිල්ලයි අපෙන් කෙරුවේ. මනුස්සාවකේ දැවිලා. ඒ වගේම බුද්ධෝත්පාද කාලයක් කියන්නේ මේ සත්‍ය ධර්මයේ තේරුම් ගන්න ලැබිලා. ඒක පිළිගැනීමට දැන් මේ ආයත වගේ ප්‍රමාණවත් නුවණක් තිබිලා. එතෙන්දි තමයි මේ පෙරලියට අතිකාමී වැටෙන්නේ. එදා ඉඳලා එයා নানা උපක්‍රම ඉදනවා. ඒ උපක්‍රමයක් තමයි මේක. එක දවසක් සංඝයා වහන්සේලා බුදුහාමුදුරන්ගේ පරාර්ථ චර්යාව සංඝයා වහන්සේලා කතා ඒ පරාර්ථ චර්යාවේ ජීවහම සාමාන්‍ය ලෝකික උදව් කිරීම උන්ගෙන් නිදහස් වීම වඩා වැදගත් දෙයක් දෙන්නේ මොකක්ද උපක්‍රම යොදමි ඒ දෙන්න නිසි උපක්‍රමයේ යොදලා ඒ මිනිහා ඒ උපක්‍රමයෙන් බේරෙනවා මෙයාව මේ උපක්‍රමයෙන් බේර අනිත් තවත් එක්කෙනෙක් තවත් දීක ගැළපෙන උපක්‍රමයක් දෙනවා මේ උපක්‍රමයේ යෙදීමේ සමර්ථකය කොයි තරම් කියනවාද හරියට මේ මනුස්සයට ගැළපෙන එකමයි එයා දෙවදන්නේ අර බෑ කියන පිළිගන්න. ඒක බුදුහාමුදුරුවෝ වැඩි. බුදුහාමුදුරුවෝ වැඩිලා මේ කාරණේ ගැන උන්වහන්සේ දැනගත්තා. දැනගත්තාම ඔන්න විස්තරයක් කියනවා ගය ධර්මයන්ගේ උපත සිද්ධ වෙන කාල සීමාව કોઈ උපක්‍රමය ඔය ආයෙන් ක්‍රියාත්මක කිරීමට මම ඒවා සංවිධානය කරපු කාල සීමාව එක තැනක් මෙන්න මෙහෙමයි කියලා උන්වහන්සේ ප්‍රකාශ උන්වහන්සේ ඉපදිලා ඉන්දියාවල් වෙන එදා රජකලේ මමයි මම හරි කැඩුම්කාරයේ ඒ දවස්වල කියන උදාහරණ කතා කියන්නේ බුදුහාමුදුරුවෝ ධාතුන්ගේ ඒ ධර්මයේ මේ సంతානෙට ආයි කවදද කියන්නේ ඒක අහගත්තාම අපිට අපිට කියනවා පිටේ උපක්‍රම යොදලා අපේ සංකායයටත් ඒ ඒ ධර්ම දාගත්තාම ඉදිරියට අපට තේරෙන්නේ ගෞරවය. ඒ ලෝකානුකම්පාවෙන් මේ වකලේ සුදාම් කතා කරන්න නෙමෙයි යාපක දෙවිදේ. පොතේ නම් තියෙන්නේ මෙහෙමයි. ඒක අහවල් ඕන්නේ පරවිත බ්‍රාහ්මණයන් ලෝතුරා බුදු මම්බෙල්මණී කියලා උන්නම් කීමට උදාව දීව බව කියන්නේ. ඒවා කොයි කොයි කාලයේදී හරි නැත්තම් බුදුහාමුදුරන්ගේ නැහැවුවා නම් ඒ කවුද අහවලා දැනට ඒ කාලයේ සත්‍ය අරගන්නම් මුලේ මටයි කියලා කියන්නේ නමුත් පොතේ තියෙන්නේ මේ හැම එකක්ම ඒකම ඉස්පතු කොල්ල දීප විදියක්. ඒක නෙමෙයි ඉස්පතු කරන්න බුදුහාම කරන්නේ ධර්ම උත්පත්ති. ඒකට මේ විදිහේ ලෝකාර්ථ චර්ය. වක්කම සත්‍යයෙන් කිරීමට එක්තරා අවස්ථාවකදී රජපෞල් කිපදලා ඉන්නකොට ඒ පියානෝ මෙයාට යුව රජ තනතුරු දුන්නා. දැන් යුව රජ තනතුරු දුන්නාම යුව රජ තනතුරු ඒ තරම් බල සම්පන්න පාලනයක් කරන්න බෑ. ඒ කරන්න බැරි කියන්නේ රජුගේ තමයි සම්පූර්ණ පාලන අධිවාසකම තියෙන්නේ. ඉතින් එක්තරා සමයේ එක්තරා කාලෙක ඒ රටේ මිනිස්සු මේ බලි පූජා. බලි කියන්නේ මේ මේ දේ කියලා කියන්නේ ඒ කාලේ ඔය පිළිගුරු වෙනුවෙන් මිත්‍යා දෘෂ්ටික මත යටතේ ඒ හරි ක්‍රමයේ දන්නේ නැතුව දෙවිවරු සතුටු කරන්න කරපු වැඩදී මොනවාද සතුන්ගේ බෙලි කබල ඒ දේවලින් අන්න අහවල් ගහේ අහවල් දෙවියන් ඉන්නවා මේකෙන් ලේ වලින් ආවම මස් දෙල්ලම ඒ ඔය විදිහේ සත්ත ගහාගෙන හරිද ඒ පමණක් නෙවෙයි සමහර අවස්ථාවලදී ඒක පොහොසත් මට්ටමේ පූජාවක් කරනවා නම් මිනිස්සු මරලා ඒක බාරහාර වෙන්නේ ওই විදිහමයි ඔය කාල සීමාව ඒක මේ උත්සව සමයක් ඒ වටේ ඉන්න උත්සව සමයක් ඉතින් මේ යුව රජුරෝ තමන්ව එයා පිටින් ගමනක් යනවා. යනකොට මේ රජුරන්ට තේරෙනවා අර මිනිස්සු මහා රොක්කක් යන්නේ. දැන් මහා සේනාව දහස්ක් දහවට කරගෙන ඉන්නේ. රචනයක් නීති කියන්නේ. ඊළඟ බලකොට අධිය කියන්නේ. එයි මේ විලයේ එක එකක් කපනවා මෙලි කපලා අතෙන් මිනිස්සු කරනවා. මිනිස්සු කරලා ඉතින් එයාට උමනා දේවල් ඉන්නනවා. ඉතින් මේ උත්තර මෙයාට නම් උත්තරය කියන්නේ ඔහුගේ මතේ ඒ ක්‍රියාමාර්ගයේ ස්ථානකට ඔහු එතෙන්දී එයා පහම්පත් එයා මල් පූජා එයා හනු පූර්වරාමේ වූජා පූජා කළා යා තීරණයක් ගත්තා ඒ අදිෂ්ඨානයක් කළා යම් කිසි දෙවි කෙනෙක් දෙවියන් කියන්නේ උසස් තත්ත්වයක් ඇති කෙනෙක් මට මේ දෙවියන් මට පිළිකක් වෙනවා නම් මෙන්න මේ පිළික මට ලැබෙනවා මොකක්ද මේ රටේ දසරාජ ධර්මයෙන් රට ආණ්ඩු කරන්න රටේ රටේ <coughs> අනර්ථය කියන්නේ වැරදි ක්‍රියා සියල්ල නවතාගෙන ඒක හොඳ විදියට රට පාලනය කරන්න මට ශක්තියක් ලැබේවා කියලා එතන එයාගේ පූජාව අර විදියට කළා කප්පු මුකුත් නැහැ අර විදියේ පූජාවක් කළා එයා ගියා ඒ කවුරු බැලුවා මේ යුවරජුරෝ බවක් දන්නවා ඊටාම දුප්පත් පූජාවක් කියලා අරේලා නම් ඉතින් නොයේ සත්ව කප කප දාලා සමහර 10 12 කපල 20. ඉතින් අන්තිමට උනේ මොකක්ද? කලක් යනකොට අර රජුරෝ වයස් ගත්තා. මේ පිටාට බහර දුන්න රාජ. රාජ්‍ය බාර. Taman ඕන හැටිය කරන්නේ. ඒක ගන්න රජුරෝ නෑ. තාත්තා පෙන්ෂන් ගන්න අය. මෙයා මෙයා යන්න තියෙන කතාව. ඉතින් එදා නිවේදින් අවස්ථාවේදී එච්චාම කතා. කතා කරලා ඇහුවා ඔයාලට මතකද අහවල් උත්සව සමයේ අර මේ දෙයක් තිබුණා මේ දෙයක් ගැන පූජාවක් තිබුණා අහවල් ගහලා. එදා නොයෙකුත් දෙනා නොයෙකු පූජාවල් දැවතුවා. මම දෙතන ගිහින් පූජාවක් කළා. මෙතන මම එතන ගිහින් පූජාවක් පැවැත්වුවේ මෙන්න මේ අදහස. මේ අමුතුවකින් ඉන්න හැම බලා දැක්කද මම ඉතින් යන්නේ. මෙයා පියවරාගෙන ගිය නිසා දැක්කා. දැක්කයි කිව්වා. අකේ ඉදා මම අනිස්ථානයක් ගත්තා මෙන්න මේ විදිහට. මොකද? යම් තරමක් ඒ මගේ අදහස සාර්ථක වුණාට පස්සේ මේ වැඩපද විලඳලා වුණාට පස්සේ අත්පව් කරන මිනිස්සු 1000ක් ඒ ගහ දිවිවිට නරබිලි පූජාවක් කරන්න පූජා. ඒක නිසා හැමතියට කිව්වා ඔබ සෑම තැනම අඬ බෙර ගන්න. මොකක් කියලා? පස්පව් කරන මිනිස් දාහක පූජාවක් රජුරන් වහන්සේ අහවල් කාල සීමාවදී කරන්න යනවා ඒක නුවරැත්තෝ කවුරුත් දැනගන්නවා එතන ඒ රටේ ඉන්න නොයේ පව් කොන්න සතු මරණ ගා ගන්න නොයේ කාලේ මේ සිටියා දැන් මෙතන රජු එයා දන්නවා රජුරු යම් කිසි අනාත්මාවක් ඒක යටමින් නෝලයි තවත්තන් බෑ. දැන් රජුරෝ මේ ගාම බිරිදෙනවා නම් ඒ බිරිදට කවුරු අවුල් ගන්නෑ. අහු වෙන්නේ ඔක්කොම පස්පව කොන්නේ. ඔක්කොම රාකාරියෝ tikai මේ සත්තු මරණ ටික එකස්. වැඩි ඔන්න නරකෙන්ද ඉගොල්ලෝ යන්නේ අපේ කාලක්‍රියා සමය ඇවිල්ලා තියෙන්නේ. ඒ මොකද? රජුරෝ පුදුම බාරයක් වෙලා තියෙනවා. ඒ මොකද්ද? අස්තව කොන්නේ උන් දෙවි මේ ජීවිත පුදාව. ඉතින් දැන් මිනිහ වෙන්නේ මේකයි. අවකලෝ කල්ලන්නේ. ඊළඟ ජීවත් වෙන්න නම් ඉන්නේ නැහැ පුදාව. එනිසා මේක හරියන වැඩ නෙවෙයි. එනිසා මේ ජාත කාටත් අහවලට කියම අහවලට කියම විජාතව නවත්තා. උනේ මොකක්ද? ඒ පුද්ගලයන් ඒ පාපී ධර්ම ක්‍රියා සමූහය ක්‍රියා පිළිවෙල අර උත්තරය. අර අර ඒ රජුරන්ගේ වක්‍රම ශක්තිය සෑම තැනම රටේ අර මේ දසදා රාජ ධර්මයෙන් රාජ්‍ය කිරීමට රටේ එයාට අයිති විජිතේ සෑම දෙනාම ධාර්මික බුද්ධලේ වෙන්නත් ප්‍රයෝගක්‍රමයේ අන්තකම එක ක්‍රියාත්මක. සිද්ධි කෙරේ. ඊට පස්සේ රජු කියේ මොකද්ද? හැමතියන්ට ඉතින් ඊට පස්සේ අනදුරු. දැන් ඉතින් මට 1000 ඕන වැඩි වුණාට කමක් නැහැ. ගිහිල්ලා දැන් ඉතින් හොයාගෙන වරෙල්ලා මොන මොනවා හරි බස්ලෝගෙන ගිහිල්ලා දැනගෙන වරෙල්ලා ඉතින් හැම තැනම ගම් විදාගෙන ඉන්නවනේ. සම්ප්‍රදාන ඉතින් අනිත්වරු ගිහින් ගන්නවා කොහොමද මේ ගමේ කී දෙනෙක් ඉන්නවද? රාරක් බොන සතුන් මරණ හොරකම් කරන ගෝතිය ප්‍රකාශ සේවනයේද මෙහි අහවලායි කියලා කියන්න කෙනෙක් නෑ දැන් මේ මිනිස්සු ඇඳලා වෙච්ච වෙලාවට ඔය සංකල්ප වල රිංගල නැත්නම් ඒ ආගමික හොඟතෝරි යදෙනවා මිසක් දැන් නම් එක්කෙනෙක්වත් දකින්නේ නැහැ. එතකොට හැම අමතේකම ගිහිල්ලා ඔය විදිහේ විපරම් කරලා එක්කෙනෙක්වත් හොයාගන්න. දාහම් දෙන්නයි පොරොන්දුව එක්කෙනෙක්වත් හොයාගන්න. අන්තිමට ඇවිල්ලා රජුණන් වහන්සේ ඒ කියන જાතිය එක්කෙනෙක්වත් අපේ රටේ නෑ. පිට රටවල් වලින් පිට රාජ්‍ය වලින් නම් දෙන්න ගන්න බැරි එකක් නැහැ ඒ වුණත් ඒක දෙන්නේ නැහැ විසු මේ අපේ රටේ නම් අස්තව කරන කිසිය ඒක අපි හොඳට පරීක්ෂණ කරත්වා එක ගේපත් එක මිනිහෙක් එතකොට මේ රජුරෝ කියන එක හැමදේම මගේ පූජාව යන කුකලිය පූජාවක මොකද පූජාවක් වුණේ කියන්නේ මම ඉන්ද්‍රිය දසරාජ ධර්මයෙන් රාජ්‍ය කරමින් රටපාලනය කරන තත්ත්වයට ශිෂ්ට සමාජයක් ඇති කරන්න අදහසයි මම ඒ වගේම මම රජකම් මම මේ උපක්‍රමයේ යෙදුවේ ඒ தත්ත්වය මේ සමාජයේ දුට නැගිලාද කියලා බලන්නයි එහෙම හිතියම් බිලි පූජාව කරන්නත් බැරි කමක් නෑ නමුත් මේ නැති එක තමයි මගේ පූජාවේ සම්පූර්ණත්වයේ කියලා ඉතින් මින් අද කියන්නේ කියලා සන්තෝෂ වෙනවා. ධනරාජ්‍යන්නේ රාජ්‍ය කළා ඉතින් අවසානයේ ගත කළා. ඔන්න දැන් අපි ඔය එක උපක්‍රම ශක්තිය ඒ යෙදී මොකද? ඔබට මේ කාතාවේකට උන්වහන්සේ වදාරනවා මේ කතා පොතේ තියෙන සියලු දේ ඇතුළත් කරලා මුන්නේ දානම් සහස්සේන අඤ්ඤානේ උපසාචිතෝ ඉදානි කෝහං රජිස්සාමි ඒ යදිස්සාමි බහු අදම්මිකෝ ජනෝති ඒ කිව්වේ මොකද්ද යන්තරමක් මගේ විජිතේ මේ පාපී ධර්මයන් කරන උත්තර ඉන්නවා නම් මගේ රාජ්‍යයේ ජීවත් වෙන්න උමදේ නැහැ. අර ගහක් තියෙනවා ඒ ගහේ දෙලි කපල දාන දෙනටයි ඕම් සුදු. කියන තීරණය ගත්ත බව මේ රජුගේ මේ ආදාන සඳහන් වෙන්නේ. එතකොට දැන් අපි ඒ සිද්ධිය මේ දැනට බුදුහාමුදුරන්ගේ පරාර්ථ චර්යාවයි දෙකත්තොත් අපි එකක් එකින් දෙකට ගත්තත් විකටම කියන මොනවාද? උන්වහන්සේගේ උපක්‍රම ශක්තිය. මොහොතද? අනුන්ට යහපතක් කරන්න. මොකටද යහපතක් කරන්නේ? ඒ යහපතක් කරන්න අනුන්ට හිතන එකේ මොකක්ද වෙන්නේ තමයි. අන්න ඒ රහස අවසනකට පේනවා අනුන්ට අනර්ථයක් කරන අදහසින් පාවිච්චි කරපු ජීවිතේ අර්ථයක් කරන අදහසින් ආරම්භ කරන්න හැරින්න හැර පරවන්නේ කොන්න යා. මොකද මේ අනර්ථය? අපි හැම අවස්ථාවකදීම අපි ඉගෙනන්නේ මොකද්ද? කතා කළු. අපි කිව්වහම විවාහයේදී කීරේ අවස්ථාවලදී නර කරන වෙලාවට අපි මොකද්ද කරන්නේ? අනුත්තන. දැන් ඒ මිනිස්යා කෙනෙකුගේ විතක් විදෙන විදියට උච්චාරණය බව, ශබ්ද උච්චාරණය බව. යම් කිසියක් මෙයා පාවිච්චි කළ සැර වචනය මේ මෙයාගෙන් අනර්ථය කර්මිය ඒ මොකද අනර්ථේ තමන්ගේ මේ වචන විලාසයේ නිසා අර දැනත්තා දුරෝයාගේ හිතේ ගේගත්තා. ඒ හේතියේ මිනිස්යාට අනර්ථ ඒ වගේම ක්‍රියාවලිය හැම වෙලෙදි ඒවා අපි එන්නතේ නම් කරනවා ඊර්ෂ්‍යාව මත්දිය ලෝභය ඔය ඉස්සරහට ඇවිල්ලා යරතන මානෙ ඔය ඉස්සරහට ඇවිල්ලා ඒ ඔක්කොම සංවිධාන මොනවද තමන් කරන අනු කරන දෙකක් කරන වැඩ දෙපැත්තකට බැලීම විහිදුව අරින ක්‍රියා තමයි අර කියන්නේ අර පහක් ගන්න ඕනි කරන්නේ. ඒත් එයා ඒ වෙලාවේ ඒ නිින්දේ මොකද්ද කිව්වොත් එයා නිින්ද කර්ම විපාක. අර මිනිහට ගොරෝන වෙලාවේ මෙයාගේ කපුව කොහොමද කියලා බැලුවොත් අර ගොරවන්නේ විදිලි කොට. විදිලි කොටන්නේ කවුද? ඒ කෙරවිල්ල මුදින්නාවත් පපිනාවත් දෙකම ඉන්නවා. ඒ වෙලාවේ රත් එයා දුක විඳින්නේ අනුන්ට දුක ජනවත්. එතකොට මේ දුක නොවිඳින වෙලාව අපේ ජීවිතේ ජීවන් කියලා බලුවොත් නැති වෙලාව නැති වෙලාව ගන්න අමාරු. සීන වෙලාව හැමදෙස්සම හැම වෙලේ වැඩි. දරුවා වල්ලද, ඊතෝ තාල්ලද, භාර්යාව වල්ලද, මානසිකාල්ලද, සහෝදරයන්ද, ඉතකටන් වල්ලද. මේ සෑම කවුමෙම එයාගේ කටුව වැඩ කරන්න අපි. එතකොට ඔය ඕසතානෝ ඔයිට කල්ප ඔහොම තමයි ඇවිල්ලා තියෙන අපි වගේ තමයි. ඒකනේ අර සේරුවානි ජාතිකේ වරද්දක අනුන්ගේ රාජ්‍ය තමංග ගන්න දීලා විතරයි එදා මේ මිනිස්යාට අකරණයට දුන්න දේවදත්තට දුන්න අනර්ථදායී අහිතකර සම්බන්ධය අනේ ඒ අකරණයට සිද්ධ වුණා ජාති ගණනක් ඇවිල්ලා හිටන් යම් සංහරාදීදී අන්තං ඒක නැති වෙන පැත්තට හරව ගන්න. ආගෙන් දෙක ලැබුණා. ලැබුණේ මේ ක්‍රමයේ නොදැන ඉන්න සමයක ඒ චිත්ත පාවිච්චි කරපු ආකාරයේ තියෙන වර්ධනසයි කාගෙද එදා බෝසතාණන් කියන්නේ බෑ. බෝසතාණන්ලා හොෝදි පාවිච්චන බෝසතාණන් කෙනෙකුගේ දීර්ඝ ශක්තිය තිබුණා ඒක විමුක්තව කල්පලයි. එහෙමනම් අර කරන්නේ නැහැ. මේක ඒක වැරදිච්ච එකක් බුදුහාමුදුරු කිව්වා. මට අන්න වැරදිච්ච දෙන මේ අසරණය මම මේ මගේ ළඟට ගත්තේ ඒකට මම වඳිනවා. ඒ නිසා බේරන්නවල මමයි අමාරු. ඔබට ඒක දැනගටි දෙච්ච සිද්ධියක් එතකොටදලියෙත් නෙමෙයි. අපි දිවාරයගෙච්චි කී දෙනෙක්ද දුක් වෙනවා කියලා ඇහුවොත් ආශ්‍රය කරන වෙලාවට විහිළුයි කියලා ප්‍රණුකරනවා. අර මිනිහට ඉතින් දෙන්න මොනවා හරි අර විහිදී කියන්නේ මේ දෝෂ නොයන පැත්තට හරවන. එයාට මේ මිනිස්සු හොඳම විහිළු කරන හරි විහිළු කර. නමුත් මේ යකොල දේ මොකද කියලාලු විහිළු ආකෘතිය යටතේ අර මිනිහා නිතර. කෙනෙක් සතුටු කිරීමේදී ඒ ආකාරයෙන්ම ක්‍රියා කරන්න පුළුවන් සතුටු කරනවා. අපිට මොකද ඒකද? බැරි අපේ ළඟ අර නරක જાතිය ක්‍රියා කරන ශක්තිය වැඩි වැඩි. කොයි තරම් වීර්ය කළා ඒක දොස්ත ගන්න. අර විය තමයි හැදිලා ඉන්නේ දොස්. ඒක අපේ වරදක්. අපි කියන්නේ දෙලි වශයෙන් මේ ධර්මයන්ගේ වරද. අන්න ධර්මයන්ගේ වරද මේකයි නිවැරදි කරන්නේ මෙහෙමයි කියලා දැනගන්න හම්බෙන්නේ බුද්ධෝත්පාද කාලෙක නැත්නම් බුද්ධ ධර්මයේ කියන කාලෙක ඥානවත් වෙන්නේ. ඒකත් ඒ විදිහට අයින් වෙනවා ඥානවන්තයින් බව. අහගෙන ඉන්න පුළුවන් ඕනේ. ඥානවන්තය කියන්නේ තමයි. ඒ අහගෙන වැඩගන්න සත්‍යයක් තියෙන උදලයක් සත්‍ය කියනවා ඒ වැඩ ගන්නවමයි. අන්න එදාටයි මේ ධර්ම හරවන්න බලන්න. ඒක ධර්ම හරවන අවස්ථාවේදී එයාගේ මූලික වශයෙන් ගන්න මොකක්ද? එයා කර්ම විපාක විදිහ හැටියා බලන. අහවලා ගැන හිතන මේ මට රිදෙනවා මේ මොකක්ද මං කරන්නේ අතීතේ කරපු කර්මයක අපරාපරිය වශයෙන් ඔබට කියන්නේ අපරාපරිය කර්ම විපාක අවස්ථාව දැනෙන්නේ අවස්ථාව දැනුනේ කියන්නේ මොකක්ද අවස්ථාව දැනුනේ කියන්නේ ඒ කර්ම ශක්තිය මතු කරන්ඩ නිමිත්ත හමු වූ වෙලා අපට හැම වෙලේම නිමිති සෑම තැනම තියෙනවා. ඒ මොකද අපේ ළඟේ බබලෝ තියෙන ඕන හිතේ බබ. පාවිච්චි කරලා අර විදිහේ දීන නැති. දැන් මෙතන සතියේ මොකද බලන්න. සතියේ කියන්නේ අර සමාධි පිටේ අඩගත්ත ධර්මෙ මොකද්ද කියලා දකින්න යොදන උත්සාහය කියන සතිය. ඒකට ඒක දැක්ක හැටි ඒ ඥානවන්තයා හිතනවා මෙන්න මේ මගේ ළඟ තිබිච්ච දුක් විපාක දීමට උපකාර වෙන ධර්මයන් මත ඉතිරව. ඔන්න දැන් මට දුක ඇවිල්ලා තියෙනවා. දැන් මට දුක ඇවිල්ලා තියෙනවා කියන එක එයා තේරුම් ගැනීමේදී ඒක ධර්මයේ ගුණ වශයෙන් කිව්වේ හයක් ගුණවල. ඒකේ පච්චත්තං වේදි සම්පෝ වින්නු. වින්නුනි. ඒකයි මේ කියන්නේ. මොකක්ද? මගේ මේ අකුසල කර්මයක විපාක දීමට මේ අවස්ථාවේ මගේ సంతානේ මෙන්න මේ ධර්මය අහවල් නිමිත්ත අල්ලගෙන මතුවලා දිනවා. ක්‍රියාව හරි ඒ ක්‍රියාව දැකලා විඳින්නේ නැහැ. ඒ ක්‍රියාව දැකලා විඳින්නේ නැහැ නමුත් ඒ දරුවාව ඒකෙන් දීර ගන්න එවැනි වැරදි වලින් යාගේ කුරුද්ද නැතිකරන්න එයා යොමු ප්‍රවෘත්ති ඒක ඕන හැටියට. නමුත් මෙතන අස්කරන්න දෙන්නේ තමාලඟ රිදිල්ල පමණයි. ඒ රිදාගෙන ඒක කරන්නේ. යහම වෙන්නේ මොකද්ද? අර අසරණයාවක් වෙනවා. ඒතකොට ඒ පොඩි කියන ඒ මනුස්සයගේ හිතේ තියෙන්නේ දමෝපිය කරේ මහා දුෂ්ට වෛරහි. එතකොට මොකද්ද? ලෝකයට අනර්ථයක් කරමින් අපි ඇවිල්ලා තියෙන බව කියනවා දැනටත් අපි එහෙම කරන බව කියනවා. එතකොට යෝය යම් කිසි දුවේ ජීවිතේ හොඳ ධර්මයක් දෙනවා නම් ඒකටයි ධර්ම දාන. ධර්ම දානය තමන් ළඟ තිබෙන්නා වූ දැනීම ඔහුගේ సంతානයේ ඇතිවීමට ඔහුට සහායක් වෙනවා නම් අන්න මෙයාගෙන් එයාට දුක් නැති කරන්න උදව්වක් ලැබෙනවා. නමුත් සම්පූර්ණ ධර්ම දානය ඔය ධර්ම දානයේ එක්තරම් අංශයක් නෙවෙයි. ධර්ම දානය කියලා කියන්නේ සම්පූර්ණම ධර්මයන් එක්ක බැඳෙන ගතියයි කියන්නේ. මේකත් ඒ තනත්තාට ධර්මයක් සංකාලය ඇති කර ගැනීමට සමාධිය උදව්ව කරලා අන්න ලෝකාර්ථකාරියයි ලෝකාර්ථකාරියයි අපි කියන්නේ ලෝකෙ ලෝකෙ කියනවා මේ මේ නැති ගුලියට ඇතුලේ ඉන්න ඔක්කොම මේ වැඩ කරන එකයි මේ ලෝකය ඒකට නෙමෙයි ලෝකය ලෝක කියන්නේ හැම වෙලෙම විවිධ සත්‍යයේ අන්‍යෝන්‍යම් දෙකේදීම ලෝකයන් සත්‍යයට අයිති විග්‍රහය. එතකොට ඒ ලෝක අර්ථය කියන්නේ මොකද්ද? ඒ මුචලී ඒ සිත්තල ඒ නිරන්තරයෙන් පෙරලි පෙරලි එන්නා වූ සිත්තල ඔහුට අනන්තයක් නොවෙන්නේ ඒ පෙරදිය ඇති කර ගැනීමට උදව් කිරීම ලෝකාර්ථ ලෝකයාට ඒ පෙරදිය සකස් කිරීමට උදව් දීම අන්න ලෝකාර්ථය කියලා. ඒත් හැම වෙලේ සෑම ජීවියෙකුගේම සිත්කලින් ඉඳී වැඩ කරනවා. ඒ හැම පෙරදියකදී ඔවුන්ගේ අර්ථ සම්පත් අර්ථ සම්පත් කියන්නේ ඔහු විසින් බලාපොරොත්තු වෙන අර්ථය සම්පතේ ඒ ඒ සංඥාවටපත් වෙන අර්ථ සම්පත්තිය කියන්නේ ඔහු බලාපොරොත්තු වෙන අර්ථය ජීවිතේ සැකෙන්නේ පොඩි ළමයා මඩ ගොඩේ දඟලන්නේ එයා හිතුවා යාට සැකෙන්නේ ඉඳුනම මට දැන් එයා පොඩි ඥාන ප්‍රතිසා දන්නේ නැති ඉතින් ඒ අවස්ථාවේ මඩේ ඉඳලා වැටුණාට පස්සේ ඒක අදන්නවා මේ මත් ඇවිල්ලා කිව්වේ ඒක එයාට අමං අතන ගිහිල්ලා අරයා කරන්නේ මොකද්ද ඒ දුකෙන් බේරන්න ගහලා සාකරි ගොල්ලා හේරමෙන් තවත් දුකක් ඒකට ඒ ළමයාගේ අර්ථය පිලිස අරයාට උපකාරය හරියාද හේතු වුණාද නැහැ ඒක වෙලා නැහැ ඒක කියන එහෙම නතු පුළුවන් ළමයා ගන්න කියලා දැන් සාක්ෂින මොනවා හරි හේතුවට කරුණු කියන අන්තිම බඳු කියලා නෑ ඇදින්නේ ඇදින්න කියන්නේ ඕන විදිහටයි නියම විදිහට ඇදින්නේ අර විදිහ ධර්මවලින් මේ ළමයා ඕෂණය කරනවා නම් ඒ ළමෙක් කල්ලට උදාහරණයක් ඕෂණය කළා නම් ඒ ළමයා දැනසිටි ඇවිල්ලා සනසපු අම්ම කෙනෙක් සනසපු තාත්ත කෙනෙක් දෙක බල්ලා එයා සිතනවා මේ මාව අම්මයි තාත්තයි දැනසුවා මම තමයි තාත්තයි කනහන්දෝ කිය අමුදින් ගන්නවන සැනසිච්ච හිතක් නිසා ඒකත් හඳ තමයි. අපි අරක පවුරු ගාන ඉරිතලෝ වල කුපුරු ගන්නවා. ඒ කුපුරු පිට යන මිනිහා අන්තිම පතරේ වෙනවා. ඒ න්යායෙ වෙන්නේ ලෝකයක් දෙමෝපියන්ට දෙදෙක්ට පිටට හැමදාම ගන්නම ගන්න. ඒකට ඒක නිසි පැත්තට මිනිහාගේ හිත හරෝපුවාගෙන තමන්ට අර්ථචර්යාවයි අනිත්‍යයි. එතකොට ඒක කර ගැනීමට අර බෝසතාණන්ට උපක්‍රමයක් යොදන්න සිද්ධ වුණා. උපක්‍රමයක් යොදන්න. එතකොට දැන් අපේ හිතත් ඒකෙන්ද ගන්න වක්‍රමයක් ගන්න ඕනේ. වක්‍රමයට ප්‍රයෝග සම්පත්තිය නැතුව වැඩේ කරන්නේ. මොකද්ද ප්‍රයෝග සම්පත්තිය? ඒකටත් බුද්ධ ධර්මයෙන් අපට උදව් දීලා තියෙනවා මේ ඒ දෙන්න යෙදිය යුතු අර විදිහේ සිත් පහළ නොවෙන්න යෙදිය යුතු උපක්‍රමයක මොකද කල්මින්ම ඒ ජීවිත මායිකයක් තමයි තිබා ඒ වෙන ජීවිතයක් මේ ජීවිතයක් මේ හදිස්සියෙන් මේ යම් වුණා ජීවිතපත් යන්නේ නැහැ අනේ මේ තාවකාලික වශයෙන් ඉන්න කාල සීමාව තුළ මොනවද මේ මම නරක දෙවියන්ටත් ඒවට අතුල්ලන්නේ. ඒ නිසා මම නරක දෙන්නේ නෑ මගේ නරක නැති හොඳ අනුන්ට පුළුවන් ධර්ම ජීවිලා මම නරක නොවී යන්න ඕනේ කියලා හිතන එකම ප්‍රයෝගය. ඒකට තමයි ප්‍රයෝගය කියන්නේ. මොකද ප්‍රයෝගය කියන්නේ අර ආකාරයෙන් ක්‍රියාව කෙරෙන්න උදව් දෙනේම යෝග කරන එකට තමයි යෝග යෝග කරන්නේ. ඒ සිත එතෙන්ද පහළ වෙන්න, එතෙන්ද බොරු වෙන්න, ඒ විදිහ හැඩ ගැහෙන්න උවමනා උදව් දෙනේම වටෙන් යෝග කරනවා. ඒ යෝග කරපුවාම ඒ වැඩේ කරගන්න හේතුව. දැන් එක එක්කෙන ඒක කාරණේදී යෝග කරන ඒ නිමිති ඇටියට යෝග කරනවා. කරුවා ගැනීම තමයි. ඒ යෝග කිල්ලක් වෙනත් කෙනෙක් ඒවත් එක්කලා හිතනකොට වෙනත් යෝගිරිල්ලක් හොරෙක් ගැන හිතනකොට වෙනත් යෝගිරිල්ලක් ඒ විදිහේ ඒ ඒ බුද්ධලයා ඒකී තමගේ සිත අනත්තදායි දුක් විඳනවා ඒ කියන්නේ දුක් විඳින අතීත කුස අකුසල කර්මයක් තමගේ සිතට නොවේ අකුසල විපාක ඒ කරන්නේ මොකද්ද අතීතයේ හදාපු අකුසල විපාක නොවිඳීමට උවමනා කරන ප්‍රයෝගය දෙවිල්ලයි කරන්නේ. එතනින් දෙන්නන්නේ අපසල කර්ම කොච්චර කළා තිබුණා. ඒවා නොවිය ඉන්න පුළුවන් හේතු උමනා කරන ක්‍රමයේ යෙදෙනවා නම් කියන එකයි මෙතන දෙන්නේ. අපි බොහෝ ඉඳෙන පුළුවන්. ඇතැම් අයට අකුසල කළොත් විපාක විඳින්න ඕනේ. ඔව්. දැන් යම් කිසි කෙනෙක් නරක කෑම කාල ඒක දිරවන්න උවමනා කරන ඒකෙන් හැදෙන ලෙඩේ නැති කරගන්න උවමනා කරන දෙයක් නොගත්තොත් ඒක නිදින්න ඕන මේකෙන් නම් ඒ නරක වෙන ජීර්ණන කෑම කාලා තියෙනවා ඒ දැන් ඉතින් බඩ එහෙම මෙහෙම නෙවෙයි වෙන්නේ කැක්කුම් ගැන ඕකයි ආ එහෙනම් අහවල් දෙයක් ගන්න ඒකට කැක්කුම් වෙන්නේ ඒකට අර ඔක්කොම දිරලා යනවා අන්න ඒ වගේ දෙයක් ක්‍රමයක් වගේ එකක් දෙන්න ඒකට අපි බලමු එදා ඒ තමන්ගේ රටේ මිනිස්සු සුවදාය සත්‍ය ජීවිතයේ ගෙනියන්න අරය පිළි පූජාව දෙනවයි කියලා ප්‍රයෝගයක් ඉදවද ඒකට දන්නවා ඒ කාන්තේම මේ ජීවිතේ බය තියෙන අනුන්ගේ ජීවිතය නැති කරන්න පුළුවන් ඒකගේ ජීවිතේ දෙන්න ඕනට ඒක නිසා රජුරන්න පුළුවන් ඕන එකක් අපේ කරන්නේ ඒක නිසා සත්වල් කොන්නේ අර ගහේ ඉඳලා මරන්නේ මම කොහොම ජීවිතවයි රත්වාදුතුනේ රට ඔක්කොම යහපත් සත්‍යයට හැරුණා. ඒකට බුද්ධත්වයේ ලැබෙනවා. බුද්ධත්වයේ ලැබලා ඒ ඒ බුද්ධයන්ගේ ජීවිතවල මේ සැනසෙල්ල දෙන්නේ. ඒ කියන්නේ අර හුරුවට අනුව ඒ ඒ බුද්ධලයාට ඒ අවස්ථාවේ බුද්ධලයාගේ ප්‍රයෝගය ඉදුවා. ඔව් රජුරෝ දන්නවා බොරුවක් කිව්වා වෙන්නේ ඒක නොකල රජුරෝ කිව්වා මට 1000ක් ඕන මිනිස් දී පූජා මම අතන බාරයක් වෙලා තියෙනවා මේ ඒ බාරේ මොකක්ද ඒකේ මට මිනිස්සු හොඳ කරගෙන හොඳ මිනිස්සු පාලනය කරන්න මට ඕන. ඒක මිනිස්සු හොඳ කරන අදහසින් මේ රජුරෝ මේ මේ කාර්යය දැම්මා. තර රජුරුවන්ගේ වචනේ බොරුවෙන් මිනිස්සු ඉඳ අර විරුද්ධ අමුදයි. දැන් මිනිස්සු නැතිනම් පිටුලෝකයි. දැන් මෙතනදී මොකද්ද? මිනිස්සු හොද වෙන උපක්‍රමයේ ඉඳලා ඉන්නේ. අන්න බැරි වෙලා පූජාව කරනවා එමදී ආ හැබැයි හිතියෝ එහෙමම ඉන්නවනම් විතරයි. එහෙමම නැහැ. ඉතින් නැත්නම් ඉන්නේ ඉඳලා නැහැ. අන්න ඒක බොරුව එන්නේ ඒ මොරොන්ගේ ඉස්සන. අද සමාජ මට්ටම ඒකත් පස්සේ කියලා ගන්න බැහැ තමයි. අපේ බුදුන්. දැන් කියන්නේ යොදන්න කම්මැලිව ඉන්නකම්. අනේව කරන්න නම් මේ කරන්නේ මේ දවස් වල එහෙම ඉඳ බෑ. ඕන වෙලාවක. ඒකට ප්‍රයෝගයක් කියන්නේ මොකද්ද? ඊට උදව් කරන එක කියන්නේ මොකක්ද? ගාවන අපි කියමු දැන් පුරුෂයව පිට රැකියාවට ගිහිල්ලා වීගෙන ඇවිල්ලා උදේ හිටන් දැනකම් මේ එදා පීඩා ඉඳලා භාර්යාවට තමයි. අනේ යත්ත කිසිම නෙවෙයි. කිසි වරදක් නැහැ. එන්නේ වෙලියන් නම් අරයක් ගන්න අදාකාරය අදලා. එන් ගන්න මේ. එතකොට ඔය කියන්නේ එහෙම අවස්ථාවකම ප්‍රයෝග. ඉතාම වැදගත් ප්‍රයෝගයක්. මොකක්ද? අනේ මං සංසාරේ. මේ මිනිස්යත් එක්ක මේ මෙයා මේ පිළිබඳ මිනිස්යා හොදේ කියලා හිතනද මගේ සිත ඇතුළේ තිබුණා කර්ම ශක්තියක්. ඒ කර්ම ශක්තියෙන් කලේ මොකද්ද? මේ මිනිස්යා ඉඳ හේන් කියලා දුක ගන්නවා. ඒ බුද්ධි කණ එක සංසාරේ කොහෙ ගියත් මම විවාහ වෙන්නේ දේවල් එක්ක තමයි ඊළා ඊර කන්නේ තිබුණා. ඒකට දැන් මට හොඳ වෙලාව මේ හොඳ මගේ ස්වරය නැත්නම් මේ සහකාරයා කියන්නේ හැම ගානකාර පාසාම ඉදාමම වේස සිතකින් කරපු අකුසලී මේ විපාක දෙන්නේ මට මේ මනුස්සයාගේ ඥාන වුණා මිටමලෝලානි උඹට අන්නේ කියනවා එහෙම නෙවෙයි මේක දිනු වෙලා ගිහලා අපාය වන්නොත් ඒක දින්න විතරක් අනේ මේක කොහොම නිදිල්ල එකක් අන්තිමට මට එහෙම පණින්නක් පුළුවන් හැංගෙන්නක් පුළුවන් අපාය පණින්නගෙන ඊට වඩා මෙතෙන්දි මේකෙන් බේරෙන්නේ කොහොමදයි අනේ කොච්චර මම සතුටුද මම නම් නෙවෙයි ගහලා ගහලා අර දීනුනේ තියෙන බත් ටික කන්න උදීවාම ළමයි ගෙනියන්න පුළුවන් ඔය අතෙන්දී අරකින් මේරෙන් යදන ප්‍රයෝගය. හැබැයි අපිට කරගන්න බැරි වෙනවා මොකද දන්නවද? මේ කතාවට. ඒක කරන්නවත් ඉඩ නොදෙන දේශය වැඩි නම් විපාක ඉඳලම ඒක එකක් ඩයිලූට් කරගන්න. අලු කරගන්න. අද කරගෙන යන වැඩේ බලන්න. ඒක ප්‍රයෝගයක් නැත්තේ නෑ ගුණ ධර්ම වශයෙන් කාලේ. ඒකට මම කාව්‍යයක් කියන්නම්. එක්තරා අවස්ථාවක මේ අපේ ඕකටම විතර අවස්ථාවකදී මේ පසේ <clears throat> බුදුසෙනුගෙන් විවරණයක් විවරණේ කියන්නේ නාමයට දානයක් දෙගන්න කියන මොකක්ද ප්‍රාර්ථනා මේ ස්වාමීන් වහන්සේ පිළිම බව ලබා ගැනීම මොන කැමති මොකද මේ ජීවිතේ කරලා ඉන්නේ මොකද කියලා මට හිතෙනවා ආ හොඳයි ඒක කරගන්න පුළුවන් දවස් හැබැයි මේව ආවර්තනේ ඉන්න ඔයගේ ස්වාමියා වශයෙන් කරකරනදී එයා එක්ක මෙන්න මේ ආකාරයෙන් ජීවිතයට ගෙනිච්චොත් ඔයාගේ ජීවිතයේ එක්කාසු වෙන්නේ පුරුෂ භාවයේ ලබන සත්‍ය. මේ කිව්වා මෙන්න මේ සිද්ධියේ ඉන්නේ මෙයා මේ විදිහේ දුක් විඳින්නේ ඉන්නේ රකින්න දැනුත් නැහැ. එයා සිටුකුමුත්. ග්‍රාමානියත් දන්නවත් ඇති කතාව. එතකොට මෙයා ගියා. එනි අරබාංගෙ ළදී නැහැ. නැති කියලා. එනි ආවා. එනි එනකොට දිව්‍යාංගනාව ගේතුරු රින්ගලින් කියලා බොහෝ ගාන දැක්කේ අනිත් අගේ ඉඳලා ඒකට එන්න බෑ. ඔය ඒ තරම් ඒ කිතුමරිය අනිත් අතකට දැක්කේ. නමුත් මේ ඇත්ත කතා කර සංඥාවක උපස්ථාන කරු. හොඳ පිටින් අරයාදීකින් ස්වාම කුලේකට කරන උපදැස් දොඩන්. අන්තිමට මේ නිය පනකම් ටිකක් අත්දිමත් වෙලා තාත්වපායන් දැමිලා ඒ වගේ මෙයාගේ ඉදිරිදුන්න මොනවා හරි අම්බෙල්ලක් ඇති. නකොම කොහොම හරි ඉනාදිකක්. අනකඩ ගහලා ආවට පස්සේ මේ නිහා ගමනා හැදිරීම වලට ඒ විකෘතනේ ඒ විඤ්ඤාණය සියල්ලම විකරමින් මේ ඇති කරන්නේ. ආදම් දෙයිසම් කරනකොට මෙයා ඉන්නේ මොකක්ද? මේ පුරුෂ භාවයේ කියන්නේ ධර්මයන්ගේ ශක්තිය. හැබැයි ඒක කියන්නේ කවුද? රටේ බුදුහාම. දහන්න කාගෙන්වත් ඉල්ලගන්න බෑ පුරුෂ භාවය. සමාන ඉඳා ඉන්නවා සාමි පුත්‍රයන් ඉල්ලගත්තාම පුළුවන්. එහෙනම් ඒකට හොඳට සාක්ෂියක් ගන්න පුළුවන්. එහෙම වුණොත් නෑ. පුරුෂයා අල්ලගෙන පුරුෂයා උපයෝගී කරගෙන අර ජීවිතයක ප්‍රබල ධර්ම ශක්තිමත් කරන්න ඒ ස්ත්‍රී පක්ෂයේ නිමුකල් කියලා ගන්නවා. මෙයා මොකද? හැම ධර්මයක්ම ප්‍රබලයි. මොකද්ද ප්‍රබල සිද්ධාර්ථ. එදි ඉතිදල් භාවය තමයි එන්නන්නේ මුල්වක්. මොකද්ද මම ආවේ මගේ ළඟ තියෙන ධර්ම සංවිධානය. දෙවියන් ගැහුවත් මට අගුරු බලන් මට වෙනස්කම් කරන් මට කන්න ඒ ධර්මය මා වෙනස් කරන්නේ නැහැ. මම කරන් දාපු වැඩ එයාට කරන සියලු මෙහෙවර පටන් ගන්න ගාන ආදීනවා මම. අන්තිමට මිනිහා ඒ ඔක්කොම කපි වෙලා ඉස්සරහා කාල සීමාව තුළට ගේන්න ලැබෙන්නේ. ඒක කියනවා මෙයාට ගෞරවයෙන් ඇඳිලි ගඳගෙන කිව්වලු මම තමයි ඉස්ත්‍යාවු තමයි ඉස්ත්‍යාව. මේ රූපෙන් ඉස්ත්‍යාව වුණාට මගේ ළඟ තියෙන්නේ ඉස්ත්‍යාව විතරයි ඉස්ත්‍යාව. අන්න විවරණය ලබා. විවරණය කියන්නේ එයා කිව්වා මට බෑ ඔය කියන්නේ. කොහේද? පරිචයෙන් පේනවා විතරයි ඉතින් කියන මට. මම එදා හිඟන්නේක් වාගේ ඉන්න කාලේ ඒ සත්‍යෙන් හිටියා. එකක් මේ කඩකට ගුණා කණ්ඩාම් දෙවිලා වගේලා මම දැන්න. මොකද මගේ ළඟ නෑ ඒක. සම්පූර්ණ කොච්චර වෙනස් වුණත් ඒ සමාධියක් අදහස් වෙනස් වෙන්නේ. ඔන්නෝමයි පුරුෂ ගතිය කියලා ඒ මිනිහක් කිව්වා අන්තිමට අවුපත් වෙන්නේ. අන්න ඒක නිසා ප්‍රයෝග සම්පත්තිය යොදන්නේ ඕමයි ඒවයි ප්‍රයෝග කියලා කියන්නේ. එතන මේ ප්‍රයෝග යොදලා යොදන්නේ නැතුව වැඩ කරන්නේ නැහැ නේද? ඒකයි ගාන සුදුනෝනේ කියලා ඒක මේ කවදා උපදීදී ඉතත් ඔහොම තමයි කියන්නේ. ඒක නිසා අදම පුළුවන් විදිහට පටන් ගත්තාම වැඩි කරගන්න පුළුවන් සුද්ධ සුද්ධයි. එකපාර බ්‍රස්කාල කරන්න බෑ. මේක ගැටැල් ගැටැල් විදිහට අර බුදුහාමුදුරුවෝ වදන් තෝක තෝකම් වියාචිනා උද බින්දු විපාකේන ඕකතෝ මේ කලයට බින්දුව බින්දුව වදවත් කරෙන්නා වගේ ජීවිතයේ සිහින් ගිනින් එක එක කුසලයන් දහරවනකොට මේක කුසලයන්ගෙන් පිළිගන්න. ඒ කියන්නේ මොකක්ද? පළවෙනි වාරේ එහෙම කරන්න බැලුවා නම් එහෙම කරන්න නැත්තම් හොඳයි කියලා. ඊළඟට ඉංගක්ක කොල්ල බලන්න ඕනේ පරාජය වෙන්නේ. කොල්ල බලන්න. කොහොම ඩිංගෙන් ඩිංග කරනකොට හොඳටම කරන දවසක්. මේ ලෞතර බුදුනේ සාරා සංගයේ කල්පලක්ෂයකට පස්සේ ඒ මොකද එක පාට සාපෝටකින් පාරමී ගත්තා සාපීලා ගත්තා බුදුනායි කරන්න බෑ ඉතින් ඉතින් කරන අපි ඒ විදිය තමයි පටන් ගන්නේ ඉතින් මේ විදිහට කරනකොට අවදාරිය හරි කියන්නේ ඒ ඔන්න ඕකයි අදට තියෙන දේශනාව ඉතින් මොනවා හරි ඕන කෙනෙකුට මේ පිළිබඳව ආන්දරණ ප්‍රඥාන්තය පරිසුද්ධ කරලා රහත් කෙනෙකුට වචන කතා කරන්න බෑ. අපි බලාපොරොත්තු වුණොත් රහතන් වහන්සේගේ ස්වરૂපයේ දුහත් රුධිරයේ එනම් කවදාවත් තුන්දට රහත් වෙන්න කොහොම හරි කුණු අක්ෂයෙන් තමයි රින්ගන්නේ. කුණු අක්ෂයෙන් වැඩි කුණු රාගන්න නැතුව තීන ගොවිකින් පස්සෙන් එයි ඇදගෙන අනේතර අන්න ඒ වගේ දුක ඒකයි. ඒ ඔක්කොම කරන්නේ නැතුව කිත් අර ධර්ම දියුණුවට කරන්න බෑ. ඉන්න අරවත් එක්ක අපි දැන් විනාශ කරනවා. ඒ කාර්යයේ නොයේ කුණු ගෑලි යයි. ඒ ගෑලි කුණු ගෑලි නැතුව කරන්නේ එහෙනම් එයා වින්කරන් කරන රහත් වෙනවා. ඒක නිසා ඒවත් එනවා වශයෙන් කොහොම තමයි අපිට කරන්නේ. දැන් සමාලඟ තිබෙන්නා වූ වූ පෞරුෂ ගුණේ අදයි මේ මහත්කතියේ ඒ එයා ඒ වැඩේ කරගන්න අතන මේ එක්තරා ප්‍රයෝගයක් යෙදුවා. ඒකේ පොඩ්ඩක් ඇත්ත නෑ වාගේ පේනවා. ඔන්න ඔය පුරුෂ කියන ආංශික ඉස්කාර භාවය අර ලෝකීය පැත්තට එල්ල වෙන පැත්තට යනවා. ඒකයි අර අර උත්තරයට දුන්නේ. උච්ච ධම්ම සාර්ථී කිය මොකද්ද? ඒ සමාළඟ තියෙනා වූ ඒ ඉදිතර පෞරුෂ ශක්තිය අර සමාත උවමනා පැත්තටම ගමන් කරවන්න සදාචාරියෙක් වගේ කි. ඒ මොකද? තෝලන් අදින වේලාවට අදිනවා, දක්කන වේලාවට දක්කනවා, නවත්තන වේලාවට නවත්තනවා. ඒ විදිහේ සදාචාරියෙක් ගත්තේ ඔබට. ඒක මේ සැත්‍රයක් කරන් බෑ දෙන්න. මොකද ඒක කථාචාර්යාගේ කථාචාර්යමයි නමුත් මේක ඊට වඩා යෝග හරි යෝගයක් කථාචාර්ය කවි යෝගද නවත්තන වේලාවේදී නවත්තන්න දක්කන වේලාවේ දක්කන්න මොනවද දක්කන්නේ අර ඉදිතර භාවයයි දක්කන්නේ නවත්තන්නේ සිද්ධ අන්න නවත්තන්නයි දක්කන්නයි මේ ඔක්කොම මොනවාද ඒක තමයි ධම්ම කියන්නේ බුද්ධ ධම්ම කියන්නේ සාමය දමනය ඕනගාසල දැන් ඔක්කොම ඕජනාගේ පුරුෂකත් යාර අර කිව් රජුගේ පුරුෂකත් නිදිමනේ නෝත්‍යාගේ පැත්තකට කියන්නේ ලෝකීය පැත්තට මේ කියන්නේ ලෝකීය පැත්තෙන් කලලා ලෝකෝත්තර පැත්ත ගන්න දමනය කරපන් හැබැයි කපාටද ඉමින් ඉමින් දක්වපන් මේ ඌ කියලා හිටන් වල්ගෙ මිස් කරලා දුවන්න බෑ. ඉවත් කරත් එක්ක ඇදලා මිනිහක් දින වැඩිලා කොහොමද ඒ කියන්නේ ගානට ගෙන්නේ ඒකට කියනවා පුරුෂ ධම්මා එහෙනම් අද සංකේතයේ ඉස්ති භාවයේ ප්‍රබුද්ධ භාවයේ කියන්නේ ඔය ඒ තමයි ඔය ක්‍රියාදානයේ තමයි ඉස්ති භාවයේ ප්‍රබුද්ධ භාවයේ ආ බාරු ආ බයන්න ගැට්ටක් ගැට්ටි සම්ජන්නේ භාවයේ ස්ත්‍රී භාව පුරුෂ භාව කියන දෙක පුරුෂයන්ගේ තුල ස්ත්‍රී භාව රූපත් තියෙනවා ස්ත්‍රීන් තුල පුරුෂ භාව ඒක කොහොමද දැනගන්නේ මේ සමහර පිරිමි ඉන්නවා මේ අර වගේම ඒ ඒ පැත්තේ ඒ විදිහට පවතිලා ඒ මොකද එයාගේ භාවරු උදේ වැඩ කරනවා සමහර ස්ත්‍රීන් පුරුෂයන්ට වරද්දලා ඉති තරවල කවුද අපි ගම කර්ණයක් කියන්නේ දැන් නම් කවුද කියලා මම දන්නේ නැහැ කර්ණයක් කියන විශ්වාසා අන්න හේන්දියේ භාව වූ වෙරි අනිත් සම්පූර්ණයෙන්ම ගත්තොත් අර ස්ත්‍රී රූපයත් මේ මේ නිගාන්ගේ සාසුනා මොකද උනේ සම්පූර්ණ පුරුෂ භාවය එතන ඉඳලා එයා විචාර භාවයේ කලින් ඉඳලා. ඒක නිසා මේ භව පුරුෂ භව කලෝමේ කාතුලක් වේ. ඒකාභි ධර්මතාවයේ කියලා තිබුණා ආව රූප දින්නේ 27යි. මොකද ඉස්ත්‍රි භව අරේලාගාව තියෙනවා මෙයාගාව බුදුවාව තියෙනවා. ඒක නිසා හැම පක්ෂයේම භව රූප 27ක් තියෙනවා අන්තික්‍රාන්ත ඒක. විචාරම නැහැ. ඒ මොකද කලවන්නේ දෙකම තියෙන බව තේරුම් ගන්න තියෙනවා. ඔබ කරලිය දිනේවා. හඳයි ඒ දෙවිතත් මේ භාව රූප සංවිධාන කිරීම තමයි ඒ ඒ කියන්නේ භාව රූප සංවිධාන කිරීම තමයි යෝගයෙන් කරන්නේ. අර ස්ත්‍රී භාව රූපය පුරුෂ භාවයේ ඒක පැහැදිලිලා බව දැනගන්න. හැම එකකම ඉඳලා ඉතිතරයි කිව්වහම කියනකට කියන කටපට ගානේ නෙවෙයි. සමාධියන් මේක ඉතරම ඒක දිව පහක් තමයි. ඒක නෙවෙයි. ඒක උහුලන් ඉඳපු. ඉතිතර තමයි කියන්නේ ඒ දේ උහුලගෙන වරදට නොබැදි පිට ගියයිද බුලක් අන්නේ කියන පුත. ඔක්සුනේ. එතෙන් දෙන්න තමයි යර පුරුත ධම්ම කර. ධම්ම. එහෙනම් අරුවන් ඈ මනාපදී විකලම් වේගයේ කර්මයේ දෙක අතර වෙනස් මොකක්ද? අපරාවරිය දෙවියන් කර්මයෙන් ගොහන් කියන්නේ අපරාවරිය කියන්නේ දරුවා චිත්ත ධර්ම වේදනීය කියන එක කර්මයේ කරනකොටම ලැබෙන විපාක. ඒ කර්ම ශක්තිය ජීවිතය ඇතුළේ තිබලා යම් හේතුවක් නිසා ඒක මතුවෙනවනම් ඒක කියන්නේ අපරාධ. අරග විසදා. යම් කර්මයක් මුල් වෙලා උත්පත්ති ලැබීමට යා මුල් වෙනවනේ ඒක කියන්නේ උපපත්ති. එහෙනම් ඒ බුද්ධ ස්වરૂපයෙන් තමයි ඒවා බෙදන්නේ. ඒ නිසා ඒ එවලම විදිනයකට ධර්ම වේදෙන උත්පත්ති ලබන උදව් කරන එකට උපපත්ති වේදෙන අතරතුරේ එක එක හේතුන් නිසා ධර්ම මතයෙන් කියනවා අපරාධ. දැන් දැන් මේ අපි විඳිනවා අපරාධ. අර කවුරු හරි එකම සිද්ධිය වුණාම පහළ වෙනවා. ඈ එකම සිද්ධිය වුණාම පහළ වෙනවා. එකම සිද්ධිය නිසා ආ ඒ අවස්ථාවේදී ඒ අවස්ථාවේ වින්දන ස්වરૂපයේ චිත්ත ධර්මවේදනයයි ඒ අනුකූලව නැවත චිත්ත පහළ කිරීමට මේ චිත්තේ උදව් දීම උපපච්ච වේදනයයි ඒ පිට ඒ ආකාරයෙන් නිමිති ආකාරයෙන් නැගිටීමේ කරන්ද අපරාධ. එකම සිතේ නෙවෙයි චිත්ත වී එකම සිතේ බෑ. චිත්ත වීතියෙදිත් බෑ. වීති තුනකදී පුළුවන්. එතන සමේලිය අතරවයි එතකොට. පහු වෙන්නේ නෑ අපරාපරිය දැන් අපරාපරිය නැති නැත්නම් කියනවා උපපත්‍ය වේදිනිය අන්ති. දැන් සම්පලක සම්පලය ලැබෙනකොටම අනුකී ධර්ම එකයි කරගෙන අරූප රාගයේ එකතු ඇතුලේව නැදෙන්නේ නැහැ. අරූප රාගය තමයි අරූප රාගය තමයි මුලින්ම ඇති වෙන චේතනාවේ තියෙන රාග ක්‍රියාව. ඒක ඇත්තටම පුදුමයක් වගේ නෙවෙයි. ආ පංචකාම එකාදු විචාර වෙච්ච ඇතියේ ඒ පංචකාම වස්තුව දැන් බාහිර ලෝකයේ නිමිත්තක් ඉදව් වෙලා පංචස්කන්ධ ක්‍රියාකාරීත්වයේ මේක කම්පණය කරපැදී පහළ වෙන සිතේ තියෙන ඇති වෙන්නේ නිසල්මන් වූ වින්දනයේ කැලින ඒක කියනවා අභූතලා කොහොම නිච්චල මුකුත් ඇති බව පේන්නේ නැහැ නමුත් නින්දරයක් දැන ඔය පළවෙනිම අවස්ථාවේ ඇති වෙන ක්‍රියා ස්වરૂපයේ සිද්ද ස්වභාවයේ ඇති වෙන තා. ඊළඟට ක්‍රමයෙන් වර්ධනය වෙලා රූප රාගය. ඊළඟට කාම රාගය. ඉන් ව්‍යාපාර. ඊළඟට නොඑක කුම්භන්දල් එකාද කරගෙන අලිපොත්තලයක් හදා. ඒ සතා සමය සාවර කියලා කිව්වේ එයාට හෙල්ලෙන්නත් නිකම් පිටක් විතරයි. ඒක මේ අනිච්චේකට දෙන්නේ නැහැ. ඒ සත්‍යාගේ පිටින පිට අන්තිමට මේ මහා ශරීරයක් ඇදිච්ච කෙනෙක් එතෙන්ද බස්සල බස්සල බස්සලා අර අන්තිම නරක එකක් සුද්ධ කරන එක තමයි ඔය රූප රාගේ හිත මුදව ගන්න රාහත් මාර්ග ඥානෙ කෙල්තුන් නැතුවා කියන්නේ. ඊට පටන් ගත්ත එක අවසානෙට ගලපනවා. ඉස්සර පටන් ගත්ත ඒකෙන් නමුත් අවසානයේදී ගලවන්නේ අන්තිම ඔක්කොම කවර ගලවගෙන ගලවගෙන යනකොට තමයි අන්තිමේ තමයි මේ කවර ගණන කවර 10යි මේ මේකේ එන්නන්නේ මේ දලවතේ ඒ දලවතින් කියන අන්තිම කවරේ හැබැයි ওই කවර තමයි ඉස්සර ගලන්නේ ඒකට ඉතින් කප්ප කප්ප කප්ප කප්ප දාගෙන ඇවිල්ලා සක්කාය දිට්ඨිය දක්වා දක්වා දානවා ඊළඟට තත්ත්ව ගලවනකොට සක්කාය දිට්ඨිය ඉඳලා තත්ත්ව ගලවලා ගලවලා අත්තරක දැක්කම ඒක ජලුවාම් දැන් ඉති මොක්ෂනවා. මම හිතනවා මේ වෙන්නේ නැති. අවුද්ද. කවුරුත් නැහැ සත්‍යය. අර භාව රූප ගැන කිව්ව අන්දන්න. දැන් මේ කවුරුත් ගුණාකාරයෙක්. තාම උදම් විච්ච සුඛ පිළිවියයි මේ දන්නේ. එහෙම ඒ තරම් ආසාව. ඒ ආසාව මොකද? අර මම ඉන්න තාක්ෂයක් වෙන්නවා. ඒක පිළිගැනීම තියෙන ප්‍රඥා සම්පත්තියේ පුබුදු වෙවි එන අර කුමාලේ නිසා ඒක ඒ නිසා එවන්නන්ට මේ විග්‍රහය කරලා දීම අර ලෝකාර්ථ චරියාව කියන්නේ මොකද්ද? ඒ අයගේ සහගත සිද්ධ කරගන්න. තමතු මුනිවන් සුලබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිද්දතු Thank you.